හොඳයි එහෙනම් හොඳින් කවුරු සාවධානා වුණා. මේක සතර දශම දේශනා මාලාවක් අපි ඉදිරිපත් කරන්නේ. ඔබට ගැඹුරු ධර්ම දේශනා කියවවත් පසුව එයින් ප්‍රයෝජනයක් ගන්නට නැහැටි නම් කර්ම ධර්ම දේශනා තුළින් හෝ ප්‍රයෝජනයක් අරගෙන නිවන් ලබා ගැනීමට හැකියාව ලැබීම කියන අදහසෙන් තමයි මේ සංදේශනා මාලාව පිළිපැත් වෙන අදහස් කරන්නේ. අද අප මෙයට සම්මා දිට්ඨිය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙක්ම නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම ආගස්ඨාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කරගත යුතුමයි. එහි පළවෙනි අංගය වශයෙන් තමයි සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඉන්නේ කිච්ඡං ආසප්පං අක්ඛාතාරෝ තථාගතා කියලා දැක්වූ පාඩයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඔබලා ඔබලා විසින් උත්සාහ ගත යුත්තේ බුදු කෙනෙක් නැත්නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් මාර්ගයේ ත්‍යාගයෙන් පමණයි කරන්නේ. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොඩනගන මේ අය විසින්ම දියුණු කර ගත යුත්තේ කියන අදහස සරේසිතට කාවද්වා ගත යුතුයි. නිවන් ලැබීම නම් මම මේ මා විසින් අනිවාර්යයෙන්ම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දිනු කරගත යුතුමයි කියන අදහසේ කීකලා ඒ ගුණධර්ම දිනු කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඒ ගුණධර්ම දියුණු කරගත යුතු වන්නේ තමා තමා විසින්මයි වෙන කෙනෙකුට ඒවා කරලා දෙන්නද බෑ. අපිට මට කියන්නද පුළුවන් සම්මාදිට්ඨිය කියන්නේ මේකයි කියලා විස්තර වශයෙන් කරුණ ඉදිරිපත් කරන්නද පුළුවන්. නමුත් මේ අය සත්‍යයේ ඒ කරුණ තමාම අවබෝධ කරගන්නවා. ඒක නිසා මේ අවබෝධය කියන එක දැනීමක් නෙවෙයි පොතක් පොතක් කියලා දේශනයක් අහලා ලබා ගන්න සංඥාවක් නෙවෙයි. සමාගයේ සිටුතුමින් ඇති කරගත යුතු අවබෝධයක් ඒ අවබෝධය නැත්නම් ඒ සම්මාදිට්ඨිය පිළිබඳ පවර්ණාව සම්මා යථාභෝධය නැත්නම් නිවන් දකින්නට බෑ. නිවන් දකින්නේ සම්මාදිට්ඨිය හරියට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ භාවනාවකින් අත්දැකීම තුළ. එතකොට සම්මාදිට්ඨිය කියනකොට බොහෝ දෙනෙක් කල්පනා කරන මේ බෞද්ධ අය අපි නම් සම්මාදිට්ඨිකය අන්‍ය ආගම්මය නිත්‍ය දෘෂ්ටිකය කියලා. මේකේ සියලු සියයක් සම්පූර්ණ සත්‍ය භාවයක් නැහැ. තා සුළු සත්‍යයක් පමණයි කියන්නේ. මේ සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය වශයෙන්. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ කුසල තියෙනවාය අකුසල තියෙනවාය කුසල අකුසල සම්බල විපාක තියෙනවාය කියලා පිළිගන්න අය. යම් කිසි ලබ්ධිකයක් හිතනවා නම් කුසල කියලා දෙයක් නැහැ අකුසල කියලා දෙයක් නැහැ. ඒ කුසල අකුසල සම්බල විපාකයක් කියලා දෙයක් නැහැ කියලා එවැනි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා අපිට කියන්න පුළුවන්. අපට නිවන් යන්නේකට බලාපොරොත්තු වන කෙනෙකුට ඉතාමත්ම අවශ්‍ය වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියට අමතරව විපස්සනා සම්මාදිට්ඨිය විදර්ශනා පිළිබඳ ඇති කර ගන්නා සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය විස්තර කරපු දේශනා රාශිය බුදුහාමුදුරුවෝ විවිධ සූත්‍රවල විද්‍යාකාරින් දේශනා කරපු දේශනා රාශියක් තියෙනවා. එතකොට මේ දේශනා පිළිබඳ ඉදිරියේදී මේ ආකාරයට කරුණු දැනගන්නත් පුළුවන් මේ ඉදිරි දේශනාවලදී උදාහරණ වශයෙන් කතා කරනවා නම් මජ්ක්‍ධිම නිකාය සම්මාදිට්ඨිය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙනවා 16 ආකාරයෙන්. තවත් විවිධ සූත්‍ර විවිධ විවිධ ආකාරයෙන් දේශනා කරලා තිබෙනවා. බොහෝ අවස්ථාවලදී සම්මාදිට්ඨිය කියන එක විස්තර කරන බුදුහාමුදුරුවෝ දාගත් පොදු පාඩයක් තිබෙනවා. කතමාද දෙක්ඛේ සම්මාදිට්ඨිය යම් කෝබික්ඛේ දුක්ඛේනානං දුක්ඛ සංදේනානං දුක්ඛ නිරෝධේනානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදානානං අයං චිත දෙක්ඛේ සම්මාදිට්ඨිය මේක බොහෝ විට බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී ඉදිරිපත් කර ඇති පාඩයක්. මොකක්ද මහණෙනි සම්මාදිට්ඨිය කියන්නේ? යම්කෝ භික්ඛවේ දුක්ඛේනාන දුක පිළිබඳ නුවණක් ඇතනම් දුක්ඛ සමුදය ඥානං දුක්ඛ සමුදය පිළිබඳ නුවණක් ඇතනම් දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධේ පිළිබඳ නුවණක් නැත්නම් ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා විශ්වත්ය පිළිබඳ නුවණක් තියෙනවා නම් මෙන්න මේ නුවණ තමයි මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ. මේකට හිතෙන්නද පුළුවන් මේවා අපි දන්නවා නේද අපේ තුල සම්මා දිට්ඨිය දැන් ඇතිලා තියෙනවා නේද කියලා ඒක වැරදි අවබෝධයක්. දුක්ඛේ ඥානං දුකේ බල ඥානය කියනකොට මේ ඇගේ සිතට නිසැටින්ම වාග්යේ මතුවලා එන්නට පුළුවන් අර බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය උත්තර කරනවා කියව පාඩේ. ඔබද ධම්මයේ ආලාල පොත්පත් කියවලා කියලා හොඳ අවබෝධයක් ධම්ම අවබෝධයක් තිබෙන තේසන්නේ. දුක්ඛ ගැන කියනකොට ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණාන්ත දුක්ඛම්, ස්වර්ග පරිදේ දුක්ඛ, දෝමනසුපාලාසාති දුක්ඛ අපි සංපයෝගෝ දුක්ඛෝ පීහි විපයෝගෝ දුක්ඛෝ යම් තෙසන්න ලබති සංකේ දුක්ඛං සංකිතේන සංකපාදාන සංගා දුක්ඛා කියන පාඩේ මේ ඇයට මතකයි. මේවා මතක තිබුව පමණින් නැත්නම් කෙනෙකුට කියන්නට පුළුවන් වූ පමණින් තමා දුක්ඛ සත්‍ය පිළිබඳ යහපත් දැක්මක් ඇති කරගත්තු කෙනෙකු කියලා හිතලා හැවටෙන්නට එපා. ජාතික දුක්ඛ ජාතිය දුකක් කියලා කියනකොටම මේ ජාතිය නිස්සාමයි මේ දුක් ඇති වෙන්නේ කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් සමාජයේ සිටට කාර්යදී තියෙනවා ඒක. කොච්චර සංසාරයේ පුරා අපි මේ විදිහට ජාතිය නිසා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා සැමිනලා තියෙනවා කච්චේ වෙනවාද කියන කරුණ හිතට නැමෙමින් තේමින් යන්න තව. අනන්ත ගෝයම් දෙක්ඛේ සංසාරෝ මේ සංසාරයේ මුල දක්වන්නට තරම් බැරි තරම් දීර්ඝයි. උබ්බාකෝ කියන සංඥාට ඒ මුල දක්වන්නට බැරි තරම්ම අති දීර්ඝ සංසාරයක් මේ අපි ගමන් කරා. ඒ සංසාරේ ගමන් කරන විට විවිධ තැන්වල ජාති දුක් අපි අත්දැක්කා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ පමණක් නෙවෙයි, තේසන් ලෝකවල, പ്രേත ලෝකවල, සතර පාල විවිධ තැන්වල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා ජාතිය නිසා අපි මේ මනුස්ස ලෝකයේ ජාතිය ඇතිවෙන්නේ නැත්නම් අපේ මනුස්ස ලෝකයේ අපි ඉපදුනේ නැත්නම් අනේ මේ දක්වා අපි යන්තා දුක්ෙන් දාන මේ දුක් එකක්වත් අපිට අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් දුකක් තියෙනවා නම් මේ දුක ඇතිීමේ දුකේ සම්භවයේ ආරම්භය වන්නේ ධාතිය. ඒ නිසා මේ ධාතිය කියන එක ඒකාන්ත වශයෙන්ම දුකක් කියන එක Tamanට පැහැදිලිව පේන්න ඕනේ. අතීත සංස්කාරයේ කොච්චර මේ ධාතිය නිසා ප්‍රේත රෝග දුක් විඳනද ත්‍රිසන් ලෝකවල දුක් විඳලා සතර අපාවල දුක් විඳලා මනුස්ස ලෝකයේ දුක් විඳලා මේ ජීවිතේ කොටෙක් දුක් විඳලා තියනවාද ඉදිරියේදී කොටෙක් දුක් විඳින්නට පිළිවෙනවාද ඒ වගේම යටත් විශ්ෙන් සෝවාන්වත් වෙන්නේ නැත්නම් අනාගත භවවලදී කොපමණ කාලයක් නම් මේ ජාතිය නිසා දුක් විඳින්නට සිදුවෙනවාද කියන එක Tamanටම පැහැදිලිව තේරෙනවා එසේ පෙනෙන විට මේ ජාතිය ඒකාන්ත වශයෙන් දුකක් දුකක් ඇති කර දෙන හේතුවක් කියලා පැහැදිලිවම Tamanට අවබෝධ වෙලා පෙනෙනවා නම් ඒ જાතිය ගැන ඇති වෙන සම්මා දිට්ඨිය තරමද්දරට හෝ ඇති වුණා කියලා හිතන්නට පුළුවන්. ජරාපි දුක්ඛ ජරාවත් දුක. සාමාන්‍ය ජරාවට පත් වෙනකන් කෙනෙකුට ජරා දුක තේරුම් ගන්න අපහසුයි. නමුත් සංසාරේ පුරා කොයිතරම් ජරා දුක් විඳලා තියෙනවද කියන කාරණාව වෙනත් ජරාවටපත් වූ සත්‍යයන් විඳින දුක අනුව ඒ අනුසාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්න ඕන. මේ සංසාරේ පුරා පිටිච්ච වාර ගාන පොළවේ බැලි කැට ගානකින්වත් කියන්නේ බැරි තරම් අසීමිතයි. ඒතරම් වාර ගණන් වලදී අනන්ත අප්‍රමාණ ජරා දුක් විඳලා තියෙනවා. මිනිස් වශයෙන්, තේසන් සත්‍ය වශයෙන් ආදී විවිධ තැන්වල ඉපදෙන්නේ. එතකොට මේ ජරාවට පත් වුණාට පස්සේ අස්සන්නාත ආදී නිවන් දුර්වලන අතපය වාරු නැතුව ඇගේ ශක්තිය නැතිලා එතනම උත්තර වෙලා සමහර විට මල මුත්‍ර පවා සමාන්ත සෝදා පරිච්ඡ කරගන්නවත් නැති තත්ත්වයටපත් වෙලා ඒ ඒ මල මුත්‍ර බඩේන් වැටෙන මහා දුක් සමහරට අවුරුදු 5 10 15 එක දිගට ඉඳලා තියෙනවා මේ ජීවිතයේ මේ විදිහට විඳින්නට පුළුවන් විඳින්නට සිදුවෙන්නට පුළුවන් මේ වගේම අනාගත බහවලදී මේ දුක් විඳින්නට සිදුවෙනවා මේ ජරාව ඒකාන්ත වශයෙන් දුකක් මේ ජරා දුක ගෙනදෙන ඇඟකුයි මේ ජරා දුක ගෙනදෙන සිතකුයි මේ අල්ලාගෙන දඟලන්නේ මම මේ කියලා හිතාන මගේ කියලා හිතාන මේකනම් ජරා දුක ගෙන දීමට හේතුපාදක වන ජරා දුක ගෙන දෙන ස්ථානීය වූ මේ ශරීරයයි මේ සිතයි තමයි මේ උපාදාන කරන්නේ මේකට ආශ්‍රය කරන්නේ බැඳෙන්නේ කියන අවබෝධය Taman ඇති යුතුයි මේ ජරාව දුක කියලා යන්තම් ඔය කියලා යන්තම් යමක් අහලා ඒ ගැන හැඟීම් මාත්‍රයක් ඇති කරගත්තුම නේ සමාජ සම්මාදිට්ඨිය රිදි වෙලා පවතිනාය කියලා හිතනවා නම් සමාජයේ සම්මාදිට්ඨිය හොඳින් පවතිනාය කියලා හිතනවා නම් ඒක මුලාවක්. ව්‍යාධි දුක් තියෙනවා නම් සම්ප්‍රමාණ ව්‍යාධි තියෙන රෝගී විශේෂිත පාදාන්තය දක්වා හැදෙන රෝග කියන්නට බැරි තරම් විශාල ප්‍රමාණයක්. ඉතින් අපි හිතනවා නම් අපි නිරෝගී කියලා ඒක අපේ තියෙන මොඩකමක්. ඕනෑම රෝගයක් ඕනෑම අවස්ථාවකදී හැදෙන්නත් පුළුවන්. අතීත සංසාරේ අපි මේ සෑම රෝගයකින්ම දුක් විඳලා තියෙනවා කියන්නට බැරි තරම් ප්‍රමාණයක්. දැන් ත්‍රිසං සත්‍ය වේලා හැම දුක්ඛින්ද නම් එහෙම අපට වාගේ අපෝපස්ථාන කරන්නට කෙනෙකුත් නැහැ දෙහෙත් දෙන්නට කෙනෙකුත් නැහැ ඒ වගේම සමහර විට මරණයට පස්සෙත් එක්ම අතිශයින් දරුණු දුක්ඛින්දින සිදු වෙලා සිදු වෙනවා එසේම අපි වෙන දුක් අනන්ත අප්‍රමාණවත් වෙලා තියෙනවා මේ ජීවිතේ පුරා අනාගතයේදී තව මොන මොන රෝග හැදෙන්නට තියෙනවද හැදෙන්නේ කියලා කවදාවත් කියන්න බෑ අද අපි මෙහෙම සිටියට හිත වෙනකොට සමහර විට ප්‍රයංශ භාව වැනි සත්‍යයට පද්දලෙන් දෙන්නේ නැගිටින්න බැරි සත්‍යයක් උද්දට වන්නත් පුළුවන්. ඒක නිසා විවිධාකාර රෝග පීඩා මේ මේ මේ සංසාර ලෝක සංසාර සාගරයේ වසන කාලය තුළදී අපි අත්දැකය මේ ජීවිතයේ අත්දැකීමට සිදු වෙන අය අනාගත භවවලදී දුක් අත්දැකීමට සිදු වෙනවා කියන අවබෝධය කියලා ඇති කරගන්න. මෙලෙහි දරා දුකක් ලබා දෙන මේ කයයි සිතයි මේ නාම රූප ධම්ම මේ පංචස්කන්ධ ධම්ම නේද මම මෙලෙසින් මුලා දෙන්නේතුව මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ ආශා කරන්නේ බැඳෙන්නේ උපාදාන කරන්නේ කියලා තමන්ටම අවබෝධයල තමන්ගේ මෝඩකම තමන්ට පෙන්වා ඉතියි එසේ නැතුව මේ ජරා දුකත් ලෙඩ හැදෙන එක දුකක් කියලා හිතන එක නෙවෙයි මම මම අදහස් කරන්නේ මරණම්පි දුක්ඛම් මරණයක් දුකක් අතිශයින්ම දුක් විඳලා දුක් විඳලා අවුරුදු ගණන් දුක් විඳලා මරණයටපත් වූ අවස්ථා කියන්නට බැරි තරම් අසීමිත ගණන් අපි සංසාරයේ පුරා වැඩි දුක් විඳලා තියෙනවා. ওই ත්‍රිසං සත්‍ය වාගේ අය උත්පල වෙලා වයසට ගිහිල්ලා ජරාවටපත් වුණාට පස්සේ මරණ දුක් විඳිනවා අවුරුදු ගණන් සමහර වෙලාවට. කිසි කෙනෙකුට මේක අසාරණක් නැතුව මිනිස්ය පවා සමහර අවස්ථාවලට අපිට දක්නට ලැබෙනවා කිසි කෙනෙකුගේ පිහිටස්සන්නක් නැතුව බොහෝ මරණ දුක් විඳින අවශ්‍යකන අවස්ථා. මොයි කොයි ආකාරයෙන් මරණයට පස්සේද කියන්නද දන්නේ නැහැ. කොතනදී මරණය සිදු වේද කියන්නද දන්නේ නැහැ. මෙවැනි මරණ දුකක් ගෙන දෙන ශරීරයක් තමයි මේ අපි නලවන්නේ තියාගෙන ආශා කරන්නේ. බුදුදානහ සෙත්තනකදී උපමාවක් කියනවා මහන්නේ විශාල පර්වත තුනක් තුන් පැත්තකින් පෙරලි පෙරලි යනවා නැද පුද්ගලයෙක් ඉන්නවා මේ මේ පුද්ගලයා ළඟට ඒ පර්වත තුන පෙරලි පෙරලි ආවට පස්සේ ඒ පුද්ගලයා දැල්ලා පොඩියලා නැගලා නැත්තටම නැතිලා යනවා මේ වගේ මහණිය උඹලාට ජරා දුක මේ පැත්තකින් එනවා ව්‍යාධි දුක මේ පැත්තවත් පැත්තකින් එනවා මරණ දුක තවත් පැත්තකින් එනවා කුමන හාස්‍යයක්ද මහණිය උඹලාට මෙවැනි දුක් වලින් බෙදී සිටින විට ඕම හාස්‍යෝත්මානන්දෝ නික්ඛම් පජ්ජලති සතේ කියලා දක්වලා තියෙනවා මොන හාස්‍යද්ද මොන සතුටක්ද මේ ආකාරයෙන් නිරන්තරයෙන් දැවෙන සංසාර දුක් වලින් අපි වට වෙලා සිටිනේ. ඉතින් මේව අවබෝධයක් නැති කෙනෙකුට සාමාන්‍යයෙන් ඉතින් ওই මරණයටපත් වෙනවා මරණයට පස්සේ මේ සාමාන්‍ය සිදුවෙන දුකක් ඇති වෙන පුළුවන් නේද හිතෙන්නේ ඒක මම අත්දැකලා නැහැ. සමාන සංසාරයේ පුරා කොච්චර මරණ දුක් විඳලාද අනාගතයේ විඳින්න සිදුවේද මේ තරම් මරණ දුක් ලබා දෙන මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලිය යුතුද කියන එක සමාන්තරව පැහැදිලිව පෙන්වලා ඇති. මොකද දුකකට ඇදෙන්නේ යම් කිසි කෙනෙක් දුකක් කියලා දන්නේ නිසා. මේ පංචස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන්ම හරියට දකිනවා නම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකයට ඇලෙන්නේ නැහැ. මේක උපාදාන කරන්නේ මේවා ආශා කරන්නේ නමුත් ඒම ආශා කරන ඇලෙන්නේ බැඳෙන්නේ මේ දුක ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා දුක පිළිබඳ තියෙන සම්මාදිට්ඨිය සිදු වශයෙන් ඇති නැති ඊළඟට අපේ සංප්‍රයෝගතු කියනවා ප්‍රිය විප්‍රයෝග දුක් ඇති වෙනවා කායික දුක් ඇති වෙනවා මානසික දුක් ඇති වෙනවා විවිධාකාර දුක් තියෙනවා මේවා ගැන එක එකක් වෙන වශයෙන් දැන දවස් වෙන වෙනස් කරන කරනවා පිළිපදන්න කරන නිසා කෙසේතත් මේ සරල ධම්ම දේශනාවක් ලෙසයි ධම්ම දේශනාව සුදුපත්තිය බලාපොරොත්තු වෙනසයි මේක පරිසුපත්තයි. ඊළඟට සංකීර්ණයේ පංචපාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධයේ පැවැත්මමයි මහණෙනි දුක කියන්නේ. ඉතින් මේක මිනිසුන්ට තේරෙනවා නම් ලෝක සත්‍යයට තේරෙනවා නම් මේ පංචස්කන්ධයේ පැවැත්මම දුක කියලා මේ දුකකට ආශා කරයිද මේ දුකක් බලාපොර දුකක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙයිද අනාගත බහුලදී මෙවැනිම පංචස්කන්ධ සංඛ්‍යාල දුකක් ඇති කර ගැනීමට අවශ්‍ය කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරන්නේ නිකන් විතර බලන්න තමන්ගේ සිතට තමන්ට පේන්න ඕන මේ පංචස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන් මම හරියට අවබෝධ කරලා තියෙනවද මට ඒක වැටහිලා මම ඒක පිළිඅරගෙන තියෙනවද නිකන් සංකේතයෙන් පංච පාදානක් සංගා දුක්ඛ කියලා ආයි කියයි එහෙම ඇහුවට කිව්වට වැඩක් නැහැ Tamanට අවබෝධය නැත්තම්. මේ පංචස්කන්ධ ලෝකයේ Tamanගේ ඇඟසාසිත පවස්තන එකමයි මහාම විශාලම දුක්ඛස්කන්ධය. මේකට කවන්නට ඕන, පොවන්නට ඕන, නහවන්නට ඕන, සෝදා පරිස්සය කරවන්නට ඕන, දෙදෙට දෙදෙට දෙහෙත් හේන දෙන්නට වෙනවා. ආරක්ෂා කරන්නට වෙනවා. කොයි දේ කළත් නිරන්තරයෙන්ම මේක දුක් ලබා දෙන ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ඒවත් ගෙන දෙනවා ස්වාභාවික වශයෙන් මේ ශරීර පංචස්කන්ධ ලෝකයේ තියෙන විශාල දුක් ලබා දෙන මේක ඒකාන්ත වශයෙන් පවතින එකමයි දුකක් කියලා Tamanට අවබෝධ වෙලා නැති නිසා තමයි මේ පංචස්කන්ධ ලෝකයන්ට ඇලිලා බැඳලා කටයුතු කරන්නේ ඉතින් ඒක නිසා Taman තේරුම් ගත යුතුයි අනිවාර්යයෙන්ම මේ දුක්ඛේ ඥානං කියන සම්මාදිට්ඨි අංගය තමන්ගේ සිත තුළ තවම ඇති වෙලා නැහැ නේද කියන කරුණ. මේ හිතාවේ මොකද්ද මේ දුක කියන එක මම දන්නවනේ කියලා. එහෙම දැනගත්තට සම්මාදිට්ඨිය විදියලා නැහැ. නිවන් දැකීමට සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. දුක් සමුදය ඥාන දුක් සමුදය පිළිබඳ නුවණ ඒකත් සම්මාදිට්ඨිය. එතකොට දුක් සමුදය කියනකොට බුදුහාමුදුරු බොහෝ අවස්ථාවලදී කියනවා ආයනන් කන්නා කෝනෝ බයිකා නන්දිරාග සහගතත්ව සත්‍රාබ් නන්දනේශේ තේදං කාම කන්නා භව කන්නා විභව කන්නා කිය. මොකද්ද මානේ දුක් සමුදය කියන්නේ? නැවත නැවත පුනක් භවය ගෙන දෙන උපනුපං ආත්මයක භවයක් භවයක් පාසායකට ඇලීම ඇති වෙන සංදරාගෙන් සංදේ කැමති කැමැත්ත රාගයේ කියන බැඳීම ඇලීම ඒකෙන් දෙලී ගියේ ඒකෙන් සමන්නාගත වූ යම් කිසි සංහාවක් තියෙනවා නම් කාම සංනාවක් හෝ භව සංනාවක් හෝ විභව සංනාවක් තිබෙනවා නම් ඒකයි මහන්නේ දුක්ඛ සම්බේ සත්‍යය කියලා කියන්නේ මේ මේ කරුණ අනන්තවත් පහලට අනන්තවත් කියලට අනන්තවත් දේශනාවල තේරෙන දේශනාවලට හැමදාම දීලා ඇති. නමුත් මේක තේරලා තියෙනවද මේ සංදේශත්‍ය දුක්ඛ සංදේශත්‍ය කියන්නේ සංහාවය කියන නැත්නම් සංහාව කියන්නේ දුක්ඛ සංදේශත්‍ය කියලා තේරලා තියෙනවද? තේරලා තියෙනවා නම් මේ දුක්ඛ සංදේශත්‍යක් වූ සංහාව තව තවත් ඇති කරගෙන තව තවත් දුකම ඇති කරගන්නට මේ ඇයි කළ දෙන්නේ? මේ මේ කර්මවා කියන්නේ තමන්ගේ සිතට සම්මාදිට්ඨිය තාම ඇතිලා නැහැ කියන කාරණාව දෙන්නා දීම සඳහා. එතකොට බොහෝ දෙනෙක් මේ ආශා කර කර කරන්නේ තමන්ගේ සැප වේදනාවට සුඛ වේදනාවට ඒ සැප වේදනාව හොයා ඒකට ආශා කර කර ඒකට ඇලි ඇලි දැන් දැඩි කටයුතු කිරීම තමයි කරන්නේ. මේ ආශාව සැපගෙන දෙන දෙයක් ඒ සැපේට හේතු වන කරුණක් කියලා මුලාවටපත් වෙලා ලෝක සත්‍යය කටයුතු කරනවා. නමුත් මේකෙන්ම අනන්ත අප්‍රමාණ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ලබා දුන්නායි പ്രേත ලෝකයට ඇදලා දැම්මායි සතර අපායට ඇදලා දැම්මායි සංසාර දුකේ නිමග්න කෙරුවයි දිල්ලුවේ කියලා Tamanට තේරෙනවා නම් පැහැදිලිවම අවබෝධයක් වෙනවා නම් මේ සංහාව සමාධිය සිත තුළ සබාගත යුත්තක්ද එහෙම නැත්නම් මේ සංහාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා අයින් කළ යුත්තක්ද කියන එක Tamanටම පැහැදිලිව තේරෙන්න ඕන. සංකෝපණයෙන් දුක්ඛ සමුදයන් අගය සත්‍යම් පහතම්ම මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මහණේ ප්‍රහාණය කළ යුතුයි. මේ අය ප්‍රහාණය කිරීමක් මේ කරන්නේ. දිගින් දිගටම සංහාවෙන් දෙලි දෙලි බැඳි බැඳි ඒ සංහාවන් තව තවත් පෝෂණය කරනවා විනා සංහාව ප්‍රහාණය කිරීමට අවංකවම උත්සාහයක් ගන්නවාද කියන ප්‍රශ්නේ මීයන් විමසා බැලිය යුතුයි. එහෙනම් බලනකොට Tamanට තේරෙන්න ඕන Taman තවම දැකලා නැහැ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය. Taman තවම දන්නේ නැහැ දුක්ඛ සමුදය සත්‍ය තුළින් සංසාරයේ දුකක්ම ලබා දෙන බව. එහෙම තේරෙනකොට තමාගේ සිත තුළ සම්මාදිට්ඨිය තාම සර්ව සම්පූර්ණ වශයෙන් තියා යන්තම්වත් ඇතිලා නැහැ නේද කියන කරුණ අවබෝධ වෙන්න ඕනේ. එතකොට මේ දුක්ඛ සංගේ සත්‍ය හරියට අවබෝධ වුණා නම් සංහාව නිසා ජාති ජරා ආදී සංසාර දුක් ලබා දෙන බව තමයි තේරෙනවා නම් මේ සංහාව අපි අයින් කරන්න ඕනේ ඒ සඳහා මනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයේ ගමන් කළ යුතුයි කියන පැහැදිලි සත්‍ය අවබෝධයේ පිහිටලා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවට සත්‍ය වඩන්න එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාක සත්‍ය තමයි මාර්ග සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේ මාර්ග සත්‍යයේ එක් අංගයක් ගැනයි අපි මේ කතා කරන්නේ සම්මා දිට්ඨිය. එතකොට මේ මාර්ගාංග අනිවාර්යයෙන්ම දිනු කර ගන්නට උත්සාහ කරන්නේ නැතුව ඒ සඳහා බලවත් වීරියක් අඛණ්ඩ වීරියක් කරන්නේ නැතුව මේ කටයුතු කරන්නේ ඇත්ත වශයෙන්ම අර කලින් කියපු දුක දන්නේ නැති නිසා දුක් සමුදය දන්නේ නැති නිසා දුක්ඛය ඥාන නිසා දුක් සමුදය ඥාන නිසා එතකොට මේ මාර්ග සත්‍ය හරියට අවබෝධ කරනවා නම් මේකමයි මාර්ගයේ සෝව මග්ගෝණ සංයෝ වෙන මාර්ගයක් නැහැ කියන පැහැදිලි කප්පයක් අවබෝධයේ පිටලා තමන්ට මේ මාර්ගාංග දියුණු කිරීමකින් තොරව නිවන් ලබන්නට කවදාවත් බැහැ කියන අවබෝධයේ සිටලා මේ මාර්ගාංග දියුණු කර ගැනීමට කෙනෙක් උත්සුක වෙනවා උනන්දු වෙනවා කටයුතු කරනවා. එහෙම කටයුතු නොකර තව තවත් මේ මන්දගාමී ආකාරයෙන් මේ කටයුතු කරන්නේ අන්තිශාවක් නිසා නෙවෙයි ඔය කියන ආර්ය සත්‍ය ධර්මයන් පැහැදිලි වශයෙන් දැකලා නැති නිසා සත්‍යත්වයට අවබෝධ කරගන්න නැති නිසා. ඊළඟට දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ සම්මා දිට්ඨිය කියලා දක්වන්නේ මේ දුක්ඛ නිරෝධය කියලා මේ පිළිබඳ නුවණ නම් අඩුම වශයෙන් සෝවාන්වත් වෙලා මාර්ග ඵලයකට සිතපත් කරගන්නට බැරි කෙනෙකුට ඇති කරගන්නට බැහැ ප්‍රායෝගික වශයෙන් දකින්නට නම් අනිවාර්යයෙන්ම නිවනට සිතපත් කරගත යුතු නිරෝධ සත්‍ය දකින්නට අදත් පුළුවන් සෑම මාර්ගඵලයක්ම ලබන්නේ මාර්ගඵල ලැබුවායද අයින්නවා මේ ලංකාවේ සමහර කිසිම කරුණු නොදන්නා මහා ප්‍රසිද්ධ අය ඔය ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුලින් අද කාලේ නිවන් ලබන්න බෑ ධ්‍යාන ලබන්න බෑ මාර්ගඵල ලැබු කිසි කෙනෙක් නැහැ ධ්‍යාන ලැබු කිසි කෙනෙක් නැහැ ආදී වචන කියනවා අහන අපිට ඇහෙනවා ඒ වචන වලට මුලාවන්න දෙපා මුලා කියලා කටයුතු කළොත් එහෙම කවදාවත් මේ නිවන මේ ජීවිතය අත්දකින්න හම්බෙන්නේ නැහැ ඒ නිසා මේ ජීවිතයේදී මම දකින්නට පුළුවන් නිවන අත්දැකීම මාර්ග සත්‍ය වැඩි යුතුයි. ඒ වැඩි වෙන තමයි නිවන අවබෝධ කරන්නේ. ඒ නිවන අවබෝධ කළේ නැත්නම් කවදාවත් නිරෝධ සත්‍ය මේකයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට දකින්නට බෑ. ඒ නිරෝධ සත්‍ය පිළිබඳ තියෙන සම්මාදිට්ඨිය නිසා කවදාවත් ඇති කරගන්නට බෑ. නිකන් ඕන නම් හිතන්නට පුළුවන්. ආ මේ දුක්ඛ නිරෝධයක් කියලා එකක් තියෙනවා. දුකක් තියෙනවා නම් දුක්ඛ නිරෝධයකුත් තියෙනවා කියලා එහෙම ඔය යන්තම් අදහසක් ඇති කරගන්නත් පුළුවන්. එවැනි අදහසක් ඇති වූ පමණින් අපදේශක තුළ සම්මාදිට්ඨිය දිනු වෙලා නැහැ. මේ එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ආකාරය. ඒ කියන්නේ මේ මේ විදිහටම බොහෝ අවස්ථාවල දේශනා කරලා තියෙන ඒ එක් ආකාරය. මේ දේශනා කළ ආකාරය පිළින් එක් ආකාරයක්. ඔය අපි ප්‍රකාශය. එක්තැනකදී බුදුරජාණන් වහන්සේගෙන් ඉහළලා විමසනවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය පිටන්තේ උච්චතේ කිත්තාවසානකෝ බන්දේ සම්මාදිට්ඨිය හොති කියලා පාඩියෙන් ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා ප්‍රකාශ කරනවා කෙනෙක්ගේ සිත තුළ සිටේ කොටකින් නම් සම්මා දිට්ඨිය පිහිටියා දෙනවා එහෙමයි අසන ලද ප්‍රශ්නේ ඒකට බුදුරජාණන් වහන්සේ කදිම පිළිතුරක් දෙනවා මේ ආකාරයෙන් දුනිස්සයන් කෝයන් කච්චාන ලෝකෝ යෙගුයේ නැති සංචේ වෙනති සංච ලෝක සම්ප්‍රයන්තකෝ කච්චාන අතබෝත සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නැතිතාසන් නොහොති ලෝක නිරෝධන්තකෝ කච්චාන අතබෝත සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකයේ අතිපාකස සෝන් හා නොහති උපයෝපාදාන චේතසෝ අධිෂ්ඨානාභිනේෂ විනිපත් ලෝකෝයන් කත්තාන ලෝකෝ යෙබුහියන සංකප්පෝ උපයෝපාදාන චේතසෝ අධිෂ්ඨානාභිනේෂාංශ නෝපේති නෝපාදීති ආදිත්‍යහයක් සාමේති දුක්ඛමේ උපජ්ජමානා උපජ්ජති දුක්ඛං නිරුද්ධමානා නිරුද්ධති න කංකති නිර්වචිතෙච්චති අපරප්පච්ඡා ඥානමේ වස්ස හෝති එත්තාවතාවකෝ පච්ඡායන සම්මාදිට්ඨි හෝති කියලා ඒකට පිළිතුරු දුන්නේ. එතකොට එතන සම්මාදිට්ඨිය බුදුහාමුදුරුවෝ විස්තර කරන මේ ආකාරයෙන් මේ ලෝකයේ සත්‍යෝ දෙකක් ඇසුරු කරමු දෙකක් ඇසුරු කරගෙනයි බොහෝ විට කටයුතු කරන්නේ අත්‍ය සංචේව නැති සංචය ඇති බව සහ නැති බව මෙතන මේ ඇති බව කියන එකයි නැති බවයි කියනකොට ගැඹුරු අර්ථයක් තියෙන කවචන දෙකක් ඒකේ තියෙන්නේ මෙතන විශේෂයෙන්ම ගණන් ගන්නේ ශාස්ත්‍රක දුක්ඛේ සාහෘත්‍ය දෘෂ්ටිය දිගින් දිගට පවත්නා වූ සදාකාලික ආත්මයක් ඇත කියන හැඟීමේ සමහරු පිළිගා කටයුතු කරනවා ගිය ආත්මෙත් හිටියා ආත්ම ගානකටත් හිටියා අදත් ඉන්නවා මතුවටත් හිටිනවා කිය. මේ අදහස ලෝකයාට ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ සාමාන්‍ය මේ සිතල මතලා නෙවෙයි. ප්‍රායෝගික වශයෙන් භාවනාවෙන් ඉහළම ප්‍රතිඵල ගත්ත ඔය Hindu ආගමේ වැනි අන්‍ය ආගම්වල විදර්ශනා සමත භාවනාව හොඳින් දියුණු කරපු අය විසින්. ඒ හොඳින් දිනු කරපාට පස්සේ සම්පත භාවනා දිනු කරාට පස්සේ කුබ්බේ නිවාසානුස්සති ඥානයේ උපදවා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන පෙර විශ්ව කොන්ද පිළිවෙල දක්නා නුවණ. ඒ පිළිවෙල සකල පිළිවෙල දක්නා නොවේ සමහරට කල්ප ගණන් බලන්නටත් පුළුවන්. එහෙම ඒ දක්ෂය සිතයිම බල බල බල බල බල බල යනවා. ඉතින් එයාට පේනවා මේ ආත්මෙට ඒ තිස්සලා මෙට ඒ තිස්සලා මෙට මේ විදිහට බලන්න බලන්න බලන්න යනකොට මේක දිගින් දිගට දිගින් දිගට ප්‍රවතාවු දෙයක් කියලා එවැනි දෘෂ්ටියකට වැඩි දෘෂ්ටියකට දැස ගන්න. ඒ ඇට පුළුවන් අනාගතයේ උපදින ආකාර දකින්නට අනාගත සංඥානේ ඒක දකින්න කොටත් අනාන්නේ මත් නැතනින් මැල්ලා ගිහිලා ඊළඟට මෙහෙම උපදිනවා ඒ දෙවියන් මෙහෙම උපදිනවා කියලා දකින්නට පුළුවන්. එහෙම දකින්න කෙනෙක් කියනවා මේ ශාස්ත්‍රය කියලා මේ ආත්මය සදාකාලික වශයෙන් පවතිනවා දිගින් දිගට සංක්‍රමණය වෙන ආත්මයක් සිදෙනවා කියන හැඟීමේ පිළිතර තමයි ඒ දෘෂ්ටිය ලෝකයට පහළ කළේ. එතකොට ඒ වගේම තමයි නත්තිකංච ඒ කියන්නේ විභව දෘෂ්ටිය කියලා කියන්නේ විභව දෘෂ්ටිය කියන එකෙන් අදහස් කරන්නේ මරණයෙන් පස්සේ කිසිම දෙයක් නෑ නැවත ඉපදීමක් නෑ මොකක්වත් නෑ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. ওই අදහස තමයි විභව දෘෂ්ටිය කියලා කියන්නේ. මේකන් ඔය භාවනාවේ ඉහළ අධ්‍යක්ෂින් දැකපු අය ලබන එකක්. සාමාන්‍යයෙන් ඔය කියනවා භාවනා ක්‍රම සිත නිරුද්ධ කරන්නට පුළුවන් භාවනා ක්‍රම. ඒ කියන්නේ අසඤ්ඤතලේ වාගේ තැන්වල ඒ අය උපදින්නේ. අසඤ්ඤතලයේ කියන්නේ සංඥාවක් නැහැ වේදනාවක් නැහැ සංඛාර නැහැ මනෝ සිතක්වත් නැහැ රූපස්කන්ධය පමණයි පවතින කල්ප 500ක් පුරාම ඉඳට පවතින. එතකොට එයින් පස්සේ නැවත මනස ලෝකයේ අපි හිතමු උපදිනා කියලා උපදිනාට පස්සේ යාට ඒ භාවනාව දිනු කරලා බුද්ධේනවා සම්සුත ඥාන ආදී දකින්න බලනවා බලනවා බලනවා බලනවා බලනවා මොකක්වත් පේන්නේ නැහැ. ඒ කියන්නේ අතීතයේ ලක්ෂණයට බෑකල්ප 500ක් දෙකක් බදින්නම් බෑ. ඉතින් බලනවා බලනවා බලනවා කොච්චර බැලුවත් එහෙම කෙනෙක් නෑ. මම කියලා කෙනෙක් සිටිය බව දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ එයා ප්‍රතිවිරණවට බලනවා නම් අනාගතයටත් එහෙම කෙනෙක් සිටින්න බෑ. එවැනි විදිහට එවැනි ආකාරයෙන් භාවනාවේ නිහල ප්‍රතිඵල ලබාගෙන සමාධි වශයෙන් සමත වශයෙන් භාවනාව දියුණු කරලා ඉහළ සමා ප්‍රතිඵල ලබාගත් අය තමයි ලෝකයට ඔය දෙසට මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි අදහස් හැද දෙකම එලි කරලා තියෙන්නේ. ඒවා නිකම් මේ ආවට ගියාට ඉදිරිපත් කරපු දෘෂ්ටි නේ ධර්මදාන සූත්‍රය කියලා දීගණිකා සූත්‍රයක් තියෙනවා නනම් බලන්න. ඒ මිත්‍යා දෘෂ්ටි හැද දෙක ගැන විස්තරයක් තමයි දැක්කේ. එතකොට මේ ඇති බව සහ නැති බව ඇසුරු කරගෙන ලෝක සත්‍යය පවතිනවා. මේක සත්‍යයක්. අනිත් පැත්තෙන් තමයි ලෝකේ ඕනම දෙයක් ඇතයි කියන්නත් බෑ නැතයි කියන්නත් බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝක සම්ප්‍රදායකෝ පත්‍යාන අදාබෝධන් සම්මප්පඤ්ඤාය පස්සට ඔයාලෝකේ නාතිසාසානෝ ප්‍රතිගය. මේ ලෝක සමුදය විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකයේ ඇතිවීමේ හේතුව යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සට ඇත්ත ඇතිසතිය මනෝ නුවණින් දකිනවා නම් යාලෝකේ නාතිසාසානෝ හොති මේ ලෝකේ මරණට පස්සේ නැවත ආත්මයක් නැහැ කියන එක කවදාවත් ඒ විශේෂිත තුල කීකන්නේ මොකද අපි හිතමු භාවනාවේ හරියට දකිනවා පුබ්බේ නිවාසන්ත ඥාන වාද දේවල් ඇති කරනවා ගියාත්මික ඉතිස්සලාභීක ආදි වශයෙන් දකිනවා. දකිනකොට ගියාත්මල අපි හිතියේ නැහැ කියලා කියන්නට බෑ. මේ සමුදේ හරියට දකින නිසා මේ එහෙම කියන්නට බැරිවා. එහෙම බුද්ධි නිවාසානුස ඥානය ඇති කරගන්නට නොහැකි වුණා. විදර්ශනා භාවනාව දිනු කරපු කෙනෙකුට ඔය පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසි පරිදි සිදුවන ආකාරය ප්‍රායෝගික වශයෙන් Tamanta හදවතට කැපිලා ප්‍රත්‍යක්ෂ ලෙස පෙනී යන විට අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන සංස්කාර නිසා මෙතන ප්‍රතිසන්ද විඥානය ඇති වෙනවා කියන කරුණ පැහැදිලිව පේනකොට මේ පංචස්කන්ධ ලෝකයේ ඇතිවෙන්නේ මේ ආකාරයෙන් කියලා ඒ සමුදය හරියට දකිනකොට යාලෝකේ නැතිකාසනෝ හොති මේ ආත්මය මරුණට පස්සේ මේක දිගින් දිගට යන එකක් නෙවෙයි මරුණට පස්සේ ඔක්කොම ඉවරයි එහෙම එකක් නෑ කියන එක එහෙම පිළිගන්නේ නෑ ඒක ඇති වෙන්නද බෑ ඒ වගේම රෝග නිරෝධංච කෝපච්ඡානතා භූතං සම්මාපඤ්ඤාතස්ස යාලෝකේ අක්ෂිතාසනෝ හොති ලෝක නිරෝධයේ පංචස්කන්ධ ලෝක නිරෝධයේ හරියට දක්නා කෙනෙකුට නුවණින් හරියට දකින කෙනෙකුට මේ සදාකාලික වශයෙන් ආත්මයක් තියෙනවා මේ තියෙනවා කියන හැඟීම පවතින්නේ දැන් ලෝක නිරෝධය දකින්නට බෑ මේ ලෝක නිරෝධය කියන්නේ පංචස්කන්ධ ලෝක නිරෝධය ඒක හරියට දකින්නට බෑ රහත්වත් රහත් වෙලා නැති කෙනෙකුට රහත් වෙච්ච කෙනෙකුට විමුක්තිශීලතාවක් තියෙනවා ඒ මොදැනීම් මාත්‍යයක් තමයි ඒ මතු පරිභාගයව මතු පිටින් පවත්නා වූ සිටිවිලි පරම්පරාවක් යන්නට වෙනවා. අර මතු පිට සිටිවිලි හා යට තියෙන ගැඹුරු සාහිත්‍යුන් දැනීම් මාත්‍ර අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. දෙක දෙන්නේ වශයෙන් පවත්නා වූ ධර්මතා දෙකක්. මේ සියුම් දැනීම් මාත්‍රයේ පවත්නා හේතු තියෙනවා පූර්ව හතින් ප්‍රතිසංජනක කර්මශක්තිය ජීවිතේන්ද්‍රිය රූපේ කරන්න පාණිකේ කරන්න ආදී හේතු මේක තියෙන සාක්කල් මේ විමුක්ති සිත දිගින් දිගට පැවතගෙන පැවතගෙන යනවාය මේක නැති වෙනකොට කාමයේ නිරුද්ධ වෙනකොට නැත්නම් කර්මයේ නිරුද්ධ වෙනකොට මේ සිතත් මේ වෙනවා නිවුණට පස්සේ නැවත ඉපදීමක් ඇති වෙන්නට තැනක් නැති බව ප්‍රත්‍යක්ෂයෙන් සාධාරණයි මම මේ සරල වශයෙන් වචන දෙකක් කියන විස්තරයක් නෙවෙයි එතකොට එයාට පැහැදිලිවම පේනවා මේ මේකෙන් මේ කීවරයි මේ දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා කියන එක. එහෙම වෙන කෙනෙකුට මේක සදාකාලික වශයෙන් තියෙන දෙයක් කියන අදහස් වලවත් තියෙන්නේ. ඊළඟ තුන්වසේ ප්‍රකාශන අපේ ඥානනාංශයේ පෙන්වන උපයෝපාදාන්තේ සුවාදිත්තහනාම්දී නිමේෂ විනිපත් ලෝකෝ කච්චානං ලෝකෝයේ බුහියන කියලා. ඒ කියන්නේ මේ ලෝකේ සත්‍යෝ උප කියන කරුණ ඒක කියන්නේ සංහාවෙන් දිස්සේ මානෙ. යුතුව කටයුතු කරන උපාදාන වලින් අරගෙන අතදී සිටින් අල්ලාගෙන ඒ වගේම නොයෙක් දේවල් අභිනිවේෂ කරමින් කටයුතු කරන බොහෝ සත්ත්වෝ පංචක උපයෝපාදාන දේතු සාධිතහනාම දිනේශයන්සයන් නෝපීත නෝපාදී දිනාදිත්තහතියක් සාමේ මනෝ ප්‍රඥාවක් ඇති කෙනෙක් මේ සම්මාදිට්ඨිය ගැන මම මේ කියන්නේ මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන එකයි විස්තර කරන්නේ එතකොට මනෝ ප්‍රඥාවකේ සම්මාදිට්ඨියකින් දකින කෙනා එවැනි උපය සංහාදිත්‍ය මාන ආදී උපාදාන ආදී මේ සිත සංස්කාර ධර්ම එකක්වත් නෝපේතින උපාදීයති නාදිත්‍යාදී අත්තාමේදී මේ මගේ ආත්මයක් කියලා ගන්නෑ මේ ඔක්කොම උදු හේතුඵල ක්‍රියාදාම හේතු නිසා අද සංස්කාර ධර්ම සමූහයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා මිශ්‍රයේ ඇති වෙමින් පැවතීම නැති වෙමින් යන පොදු සංස්කාර ධර්මයන්ගේ පැවැත්මක් අතර මෙතන ආත්මයක් කියලා ගන්නට දෙයක් නැති බව දකින්න. මේක සම්මාදිට්ඨිය. එතකොට මේ මේ ධර්මතාවයන් පවතින විට ආත්මයක් ඇතයි කියලා කියවත් ඒ ධර්මතාවයන් නිරුද්ධ වුණාට පස්සේ ආත්මයක් ඇතයි කියලා කියන දෙයක් නැති බව දන්නවා. ඒක නිසා අත්කාමේදී මේ මගේ ආත්මය කියලා දන්නේ නැහැ. එතකොට සංජික උපපාදානං චේතස අධිඨානාපදේශයන් නම් නැවතේ නෝපාදේති නාදිස්ථාපිතෙන් ඒකයි. ඒක එයාට තේරෙනවා මේ උපේපාදාන ආදී තේරුම ඔක්කොම ධම්ම සංස්කාර ධම්මේ. ඒවා ඔක්කොම ඇති වෙනකොටම දුක්ඛ මේ උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. මේ දුකක්මයි ඇතිවන්නේ මේ දුකක්මයි නිරුද්ධ වෙන්නේ කියලා දකිනවා. නං කංකතින විචිකිච්ඡති අපරප්පත්‍යා ඥානමේ වස්ස හෝතේ ඒ ගැන සැකයක් නැහැ කිසිම ආකාරයෙන් කුකුසක් නැහැ අපරප්පඥානාන්‍ය මේ වස්සෝදි කෙනෙකුෙන් අහලා නෙවෙයි Tamanටම පැහැදිලිව තත්ත්වයට තේනවා මේ සංස්කාර ධර්ම මේ පංචස්කන්ධ ධර්ම මේ නාම රූප ධර්ම ඇතිවීම කියන්නේ ඒකාන්ත වශයෙන්ම දුකක්ද පවතින්නේ ඒකාන්ත වශයෙන්ම දුකක් නැති වෙනවා කියන්නේ දුකේ නැතිවීමක්. ඒ කියන්නේ සංස්කාර ධර්ම ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන්ම දකිනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. කලින් කෙනකින් අහලා නෙවෙයි අප්‍රප්පච්ඡානාන්නේ වසෝති තමන්ගේම අවබෝධයෙන් දකිනවා. එත්තාසාපිකෝ පච්ඡාන සම්මාදිට්ඨිය දේතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය පීඨනා වෙනවා. කියලා එහෙම සම්මාදිට්ඨිය විස්තර කරපු කතාවක් තියෙනවා. මේකදී අපේ ඇති බව සහ නැති බව කියන දෙකම අංශ දෙකම වැදෙනවා නම් එතන සම්මාදිට්ඨියක් නැහැ. මම කියලා කෙනෙක් සිටිනවා මම කියලා කෙනෙක් නැහැ ආත්මයක් සිටිනවා ආත්මයක් කියලා නැහැ මේවා ද්වේතාවයන් තියෙනවා දෙක දෙක දෙක දෙක වශයෙන් හිතන ඒවට තමයි ද්වේතාවයන් කියන්නේ එතකොට මේ ද්වේතාවයන් වලින් ඈත් වෙනවා නම් එතන සම්මාදිට්ඨිය කියන එක අංශයකට හෝ යනවා නම් එතන සම්මාදිට්ඨිය නිසපරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ දැන් ඊයේ පෙරේදා එක්කෙනෙක් මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ආත්මයක් නැත කියලා කියන එකත් එක එකටත් ආත්මයක් නැත කියන එකත් එක පැත්තකින් ඉතින් ඕක හරි නෑ නේද? දැන් අපි වෙන දේශනාවක කියලා තියෙනවා ඒක හර තමයි ඒ කුද්දලයන් මගේ දෘෂ්ටි. එතකොට අපි මේවා තේරුම් ගන්නකොට තමන්ගේ සිත තුළ ආත්මයක් ඇත කියලා හිතනනම් ඒක ඒකත් සිතේ ධර්ම ටිකක් ඇති වෙන්නේ නැති යාම. ආත්මයක් නැත කියලා හිතනනම් ඒකත් සිතේ ටිකක් ඇති වෙලා නැති යාම. ආත්ම කියන එකත් සිතේ ධර්මයක්, අනාත්ම කියන එකත් සිතේ ධර්මයක්. සමාසිතන දෙයක්. මෙතන සිදුවන්නේ මොකද්ද? ස්වභාවික වශයෙන් හේතුඵල ක්‍රියාදාමයක් තියෙනවා. රූපස්කන්ධයේ පැවැත්මක් හේතුවක් තියෙන ඇතිවීමේ හේතුවක්. වේදනා සංඥා සංඛාර විඥාන ඇතිවීමේ හේතු තියෙනවා. හේතු තියෙන කම් මේවා තියෙනවා. හේතු නිරුද්ධ වුණාම නිරුද්ධ වෙනවා. ඕකයි සම්මාදිට්ඨිය. එතන මේ මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා කෙනෙක් නැහැ, ආත්මයක් නැහැ. ඒකක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් මෙතන කියන්නේ හේතුඵල ක්‍රියාදාමයක් පවතිනවා කියන අවබෝධයකින් මේ පිටතට තියෙනවා නම් ඒක සම්මා දිට්ඨිය. මේ විදිහට ඔබ දීර්ඝ වශයෙන් විස්තර කරනවා නම් මම හිතන්නේ දේශනා 25ක් 30ක් වෙනවා කියලා ගන්න බෑ. පැය 25ක් 30ක් විතර පාඩේ විස්තර කරන්න. අපි තව කරුණක් ගමු සම්මා දිට්ඨිය විස්තර කරනවා මධ්‍යම නිකායේ තියෙන සම්මා දිට්ඨි සූත්‍රය. ශරීර සාම්ප්‍රදායයේ වෙනසනවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කෝ ආවසෝ උච්චති ඒකිට අවසන කෝ ආවසෝ අරිසා කෝ සම්මාදිට්ඨියෝති උද්ගතස්ස දෙච්චේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ සමන්නාගතෝ ආලතෝ ඉමං සද්ධම්මං කියනවා මේක මහා ගැඹුරු එකක් ඒ කියන්නේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආර්ය ශ්‍රාවකයේ ආර්ය ශ්‍රාවකයේ විශේෂ ධම්මේ අවච්ඡප්පසාදේ සමන්නාගත වාමත වෙන සද්ධම්මන්ති අද්දුම වශයෙන් සෝවාන් මාර්ගඵලය සාක්ෂාත් කරලා ධම්මේ අවච්ඡප්පසා ධම්මේ නොසනේ ශ්‍රද්ධාවක් ඇති කරගෙන උද්ගතාස්ස දිට්ඨි මේ සම්මාදිට්ඨිය ඍජු කරගන්නේ කෙතකින් ඕකයි වශයෙන් ලබන්නේ ඒ කියන්නේ යටත් පිළිසෙන් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගෙන මේ ධර්මයෙන් අවබෝධ කරගෙන ධම්මේ කරේ නැසන ශ්‍රද්ධාවක් ඇතුව මේ සම්මාදිට්ඨිය පිළි කරගන්න උදුගතාස සම්මාදිට්ඨිය මේ සම්මාදිට්ඨිය විදු කරගන්නේ කෙතකින්ද කෙසේ මේ සම්මාදිට්ඨියේ මා කලින් කියවා සම්මස්සකතා සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය කියලා දෙකක් තියෙනවා මේ විපස්සනා සම්මාදිට්ඨිය ගැන මෙතන මේ කතා කරන්නේ විපස්සනා සම්මාදිට්ඨිය අං කොටස් දෙකක් තියෙනවා එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය දෙවෙනි එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵලයක් ලබන්නට පෙර පවත්නා වූ සම්මාදිට්ඨිය. ඒක විදර්ශනා සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵලයක් පහළ වෙන අතිවන අවස්ථාවේදී ඇතිවතු ඇතිවම සම්මාදිට්ඨිය. දැන් මේක දකින්නට පුළුවන් මාර්ගඵලයක් ඇත්ත වශයෙන්ම සාක්ෂාත් කරලා තියෙන සියලු ප්‍රඥාවක් ඇති වෙනකොට. ඒ ඥානයක් තියෙනවා සදා සමුදාගතේ ධම්මේ පස්සේ පයින් පච්චවෙක්කනේ ඥානන්තය. මාර්ගඵලයක් ඇති වෙන විට පහළ වූ නාම රූප ධර්මයන් නැත්නම් පහළ වූ නාම ධර්මයන් දකින නුවණ තමයි පස්චේකන ඥාන සත්‍යේක්ෂා ඥානය කියන්නේ. සදා සම්දාවිතේ ධම්මේ පස්සේ පඤ්ඤා පස්චේකන ඥාන. මේ මම උපමාවක් යාබේතම පැහැදිලි වතුරක් දෙන ටැංකියක් වගේ එක. මේකේ මාළු වෙන විවිධ මාළු. එක එක පාට පාට වාගේ. අපි කෑමක් දානවා මැද පිළිගම් පහලට ගිරෙන්නේ. ඇතුළට යන්නේ. එතකොට හතර වටින්ම මාර්ගෝ ටික ඊළඟට එතෙන් දෙන එක ඇත්තටි කෙනෙකුට දකින්න පුළුවන්. මේ වගේ සියුණු ප්‍රඥාවක් ඇති කෙනෙකුට අදු වශයෙන් සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵල ලබලා තියෙනවා නම් රහත් වෙලා අනාගාමී නුණා. ඒ වෙලාවේ කෙලෙසින්නම් සම්මාදිට්ඨිය ආවද කෙලෙසින්නම් සම්මා සතිය ආවද කොයි විදිහට සම්මා සමාධිය උපකාරණය සීලය කොහොමද උපකාරණ ආදී වශයෙන් ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද වැඩ කළේ, බොද්ධාංග ධර්මයන් කොහොමද වැඩ කළේ කියලා තේනී යනවා. ඒක දකින්නට පුළුවන්. සදා සම්දාගතේ ධම්මේ පස්වෙනි කියන්නේ ඒකයි ඒ වෙලාවේ පහළ වූ ධම්මයන් දකින්න නුවණ. මේකට හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාම සියුම් ප්‍රඥාව කියන විනිවිද දැකිය හැකි ප්‍රඥාවක් කියන තීක්ෂණ ප්‍රඥාව කියන දෙයකටයි අත්දකින්නට පුළුවන් වන්නේ. එවැනි කෙනෙකුට පේනවා ලෝකෝත්තර සම්මේ සම්මාදිට්ඨිය මේ මෙතන ක්‍රියාත්මක උනායි කියලා. ලෝකෝත්තර රාගයක් ආගමාග්ගේ අංග මෙතෙන් මේ විදිහට ක්‍රියාත්මක උනායි කියලා. නැති කෙනෙකුට ඒක අත්දකින්නට බෑ. මේ සූත්‍රයෙන් අහන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. ඒක නිසා කෙලින්ම නිවනට යොමු වන දේශනා ටිකක් තමයි ඉදිරියේදී අපට කරන්න ඉල්ලන්නේ. මේකදී කරුණු 16ක් පෙරත් හඳු ප්‍රකාශ කරනවා. ඒ කරුණු 16 මම දැල්ලුවා කොටස් පහකට අන්තර්ගතයි. ඒ කියන්නේ කොටස් පහක තුළ කොටස් පහක කරුණු මේ 16ක් 16ක් විදිහට විස්තර කරලා එකක් තමයි කර්ම ගැන ඇදහිීම. කර්ම ගැන දැනීම. ඇදහිීම නෙවෙයි. ඒකක්. චතුරාර්ය සත්‍ය ගැන දැනීම දෙකක්. ඊළඟට ආහාර හතරක් තියෙනවා පංචබලේක ආහාර, පස්සාහාර, මනෝසංජේතාන, විඥානහාර. මේ ආහාර හතර දැනීම, ආහාර සම්බේ දැනීම, ආහාර නිරෝධය දැනීම, ආහාර නිරෝධගාමී ප්‍රතිපදාව දැන ගැනීම. මේක සම්මා දිට්ඨියක්. ඊළඟට කියනවා මේ ආශ්‍රය දැනීම, ආශ්‍රය සමුදය දැනීම, ආශ්‍රය නිරෝධය දැනීම, ආශ්‍රය නිරෝධගාමී ප්‍රතිපදාව දැන ගැනීම. එතකොට කරුණු හතරක් යන දෙකේ කියන්නේ කර්මය ගැන අවබෝධයක් තිබීම චතුරාර්ය සත්‍ය ගැන දැනීම තුන්වෙනි එක තමයි අර ආහාර හතර ගැන අවබෝධයක් ඊළඟට හතරවෙනි එක අපි කියවේ ආශ්‍රව ගැන හතර. තව 12ක් තියෙනවා. මේ 12ම පටිච්ච සමුප්පාදාංගයක්. අවිද්‍යාව දතේතු අවිද්‍යා සම්බේ දතේතු අවිද්‍යා නිරෝධේ දතේතු අවිද්‍යා නිරෝධ ගාමී පටිපදා දතේතු එතන සම්මාදිට්ඨිය සංස්කාර සංස්කාර සමුදය සංස්කාර නිරෝධේ සංස්කාර නිරෝධ ගාමී පටිපදාව කියන ඔය හතර ආකාරයෙන් ඒක දැකිය යුතුයි ඔය විදිහට ඉදිරියට ගෙන නාම රූප සලආයතන පස්සාදී සෑම එකකටම උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මෙහිදී මේ අය කල්පනා කරන බව මේ සම්මාදිට්ඨිය ගැන තියෙන කරුණු ඔක්කොම මෙතන තියෙනවා නේද කියලා. ඒක වැරදියි. මේ සතුත් හාමුදුරුවෝ පළවෙනි මේකට පළවෙනි එක කරුණක් කියුවාට පස්සේ හාමුදුරුවෝ අනිත් අය අනිත් අය අහනවා තවත් ආකාරයකින් මේක විස්තර කරන්න පුළුවන්. පුළුවන් කියලා තව එකක් කියනවා. එතකොට අහන තවත් ආකාරයකින් කියන්න පුළුවන්. පුළුවන් කියලා තවත් එකක් වෙනවා. මෙහෙම මෙහෙම කියාගෙන ගිහිල්ලා තමයි කරුණු 16ක් තියෙන්නේ. 16 වෙනි කරුණ කිව්වට පස්සේ හාමුදුරුවෝ ඇවිල්ලා නැහැ. ඒක නිසා කරුණු හාමුදුරුවෝ නිසරුවෝ. මට ඕන නම් ඕකට තව ගොඩාක් කරුණු එකතු කරන්නට පුළුවන්. සියලුම සංස්කාර ලෝකයේ අනිත්‍යයි කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨියක්. ඒ සියලුම සංස්කාර දුකයි කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨියක්. සියලුම සංස්කාර ධර්ම අනාත්මයි කියලා දකිනවා නම් ඒවත් සම්මාදිට්ඨියක්. මේ ඔක්කොම විදර්ශනා සම්මාදිට්ඨිය. ඒ වගේම මේවා තමයි පංචස්කන්ධය මේක තමයි පංචස්කන්ධ සම්දේ මේක පංචස්කන්ධ විරෝධය මේක පංචස්කන්ධ ගාම විරෝධ ගාමී ප්‍රතිපදාව කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨිය. ඒ වගේම මේවා ධාතු හයක් මේ ධාතු සම්දේ මේකේ විරෝධය මේකේ ධාතු නිරෝධ ගාමී ප්‍රතිපදාව මේකේ කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨිය. නැත්තම් මේවා තමයි චේපස්ස ආයතන ආය චේපස්ස ආයතන ආයතන භස්ස ආයතන ආය මේ පස්ස ආයතන සමුදේ මේ පස්ස ආයතන නිරෝධය පස්ස ආයතන නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා දකිනවා නම් ඒක සම්මාදිට්ඨිය. මේ ධම්මා භාවේ තබ්බානේ ධම්මා සතිකා තබ්බානේ ධම්මා සහ තබ්බානේ ධම්මා පරිණී ආදි වශයෙන් මේ ධම්ම පිරිසිඳ දතේට මේ ධම්ම භාවිතා කරේට මේ ධම්ම ප්‍රහාණය කරේට මේ ධම්ම ශාස්ත්‍රාත් කරේට කියලා දකිනවනම් ඒක සම්මාදිට්ඨිය මම මේ කියන්නේ මේ සම්මාදිට්ඨියේ ඉන්න රෝත්‍රයේ කියන කරුණ සර්ව සම්පූර්ණ නෙවෙයි ඔක්කොම ඒක දක්වලා නැහැ කියන කාරණාව කියන්නේ දවසකට තව ගොඩාක් දේවල් කියන්නට පුළුවන් කියන එකයි මේ කියන්නේ නැත්තම් මේ යම් කිසි සම්දේ ධර්ම සම්බන්ධයෙන් දෝ ධර්ම යම්තා සම්දේ වශයෙන් ඇතුව ධර්ම තියෙනවා නම් මේ ඔක්කොම ධර්ම නිරුද්ධ වී යන ධර්මයයි කියලා දකිනවා නම් ඒක සම්මා දිට්ඨිය. මේ විදිහට කියාගෙන යන්න පුළුවන් මට ගොඩක්. ඒක නිසා මේ සම්මා දිට්ඨිය ගැන දේශනාවක් කරනවා නම් සර්ව සම්පූර්ණ දේශනාවක් කරනවා නම් අවුරුදු 5ක්වත් ගත වෙනවා. ඒ කියන්නේ මාසිකට දේශනා දෙකකට එක වාගේ කරලා අවුරුදු 5ක්වත් යනවා. එවැනි දීර්ඝ දේශනා මාලාවක් කිරීමට නෙවෙයි මේ අය ප්‍රයෝජනවත් කරන දේශනා ටිකක් පමණයි ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුදුරට සරිත් හාමුදුරුවෝ මේදී සරිත් හාමුදුරන්ගේ මහාන ප්‍රශ්නේ තමයි මේ ආර්ය ශ්‍රාවකයේ සිත තුළ ධර්මයේ හරියට අවබෝධ කරගෙන දැන් ධර්මයේ ගැන නැසෙන ශ්‍රද්ධාවක් ඇතිලා මේ සම්මා දිට්ඨියකටකින් නම් සිදු වෙනවාද කියන්නේ. සරිත් හාමුදුරුවෝ මෙහෙම විස්තර දෙන්නේ. ලතෝකෝ ආර්ය ලතෝකෝ ආර්ය ශ්‍රාවකෝ අකුසලංච පදානාති අකුසල මූලංච පදානාති කුසලංච පදානාති කුසල මූලංච පදානාති එක්සත්කෝ පස්ලා චාල්තත්කෝ අවසෝ වරිසාවකෝ සම්මාදිට්ඨි හෝති උදුරකාස සම්මාදිට්ඨි ධම්මයවච්ඡපසාල සමන්නාගතෝ ආමතල්ම සද්ධම්මන්ති කිය. මේ ආයතන මේක ඉතාම සරල කරුණක් වාගේ තේන්නේ. සරල බව පස්සේ තේරෙන්නේ හැබැයි. ආ මේකේ අකුසල අකුසලන්ට පදන්නේ තමයි අකුසල. අකුසල මූලන්ත ප්‍රදානාති. අකුසල මුල් කියන්නේ මේ වගේ. කුසලන්ත ප්‍රදානාති. කුසල කියන්නේ මේ වගේ. කුසල මූලන්ත ප්‍රදානාති. කුසල මුල් කියන්නේ මේවා. ඒක දැනගත්තාම සම්මාදිට්ඨිය ඇති වෙනවා. අර කම්මස්සකතා සම්මාදිට්ඨිය ගැන මෙතන අපි ප්‍රකාශ කරනවා. මෙහෙම කියලා සර්වත් සම්හඳුරෝ නිකන් හිටියේ නැහැ. ඊට පස්සේ කියන පාඩයෙන් තමයි මේකේ තියෙන ගැඹීරත්වය අවබෝධ වන්නේ. යතෝකෝ වාගේ යතෝකෝ ආශ්‍රයිසාකෝ ඒවං අකුසලංච පජානාති ඒවං අකුසල මූලංච පජානාති ඒවං කුසලංච පජානාති ඒවං කුසල මූලංච පජානාති සෝ සබ්බසෝ රාගාංශයන් පහය පටිගාංශයන් පටිවිදෙන් දෙත්තා අත්මේති දික්ඛමානාලසය සමූහනිතා අවිද්‍යං පහය විද්‍යං උපාදෙත්වා දික්ඛේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ හෝති යම් කිසි විදක මේ ආකාරයෙන් අකුසල දකිනවා නම් අකුසල මූලයනුත් දකිනවා නම් කුසලයක් දකිනවා නම් කුසලයක් මූලයක් දකිනවා නම් ඔහු විසින් අබ්බසෝ රාගාංශයන් පහය රාගාංශයේ සම්පූර්ණයෙන්ම නැති කරලා පටිඝාංශයන් අපටින් පදිනවා දෙත්තා පටිඝාංශයේ සම්පූර්ණයෙන්ම නැත්තරම නැති කරලා අක්ෂීති දිච්චිමානුසනාන් මානාංශයන් සමූහනිත්වා අක්ෂිමානයේ සම්පූර්ණයෙන්ම දුරු කළ දිච්චිමාන කියන අංශය සම්පූර්ණයෙන්ම නැති කරලා අවිජ්ජන් පහය අවිජ්ජාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා විද්‍යං උප්පාදෙත්තා විද්‍යාව උපදාගෙන දිත්තේව ධම්මේ මේ ජීවිතේදීම දුක්ඛසන්ත කරෝ හෝති දුක කෙලවර කරනවා රහත් වෙනවා. ඒත්තාවතාවි ලෝකඥාසෝ අරිසාවකෝ සම්මාදිටියෝ දෙවිදතා සම්මාදිටිය ධම්මියව චක්‍රසං සම්මන්නාලතෝ ආලතේ මස්සද්ධම්මන්ති. එතකින්ම කෙනෙක්ගේ සම්මාදිටිය ඍජු වෙනවා. මේක මම විස්තර කරන්නේ අද මෙයාට කාලයක් දෙන සුමාන දෙකක කාලයක් ඊළඟ දේශනාවට සුමාන දෙකකින් කරන්නේ ඇයිද ඒ දක්වා මේ පිළිබඳ තියෙන කරුණු අවබෝධ කරලා මේ තුලින් කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ මොකද්ද කුසල් මූල කියන්නේ මොකද්ද අකුසල් මූල කියන්නේ කියන්නේ මොකක්ද කියන එක විතරයි දැන් කියන්නේ ඒක දැනගැනීම තුලින් කොහොමද මේ කාමරාගන්සේ නැති කරන්නේ පටිඝානසේ නැති කරන්නේ අභිමානය නැති කරන්නේ අහස් වන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඕනේ. බලන්න පුළුවන් කියලා මේ ඇයිද ඒක තේරුම් ගන්න. ඔය ස්ක්‍රිප්ට් එකේ කටපාඩම් කරගත්තත් ඔබ විස්තර කරන්න පුළුවන් සම්පෙක්ම. එතකොට අකුසල කියන එක බුද්ධාගමේ තහවුරු ප්‍රකාශ කරනවා. කයින් කරන අකුසල තුනයි, සිතින් කරන අකුසලයි, මනසින් කරන අකුසලයි. මොනවාද කයින් කරන අකුසල මේ දන්නවා මේ බාලාංශ පන්තිය නෙවෙයි. අ සතුම් මැරීම, සෝතම් මැරීම, කාමයේ වලද හැසිරෙනවා. සිතින් කරන වචනින් කරන අපසම් කරන බොරකේලම් පරිසත්‍යන සංකප්පලාව දෙලීම. කීම කියන්නේ නැතුව දෙදීම කියන්නේ ඒක පහත් කරලා තියෙනවා. එතකොට සිතින් කරන අපසම් මොකද? අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාද කියන්නේ තරහව නොදස්නාව අමනාපය ආදී ඔක්කොම දේවල්. අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දෘෂ්ටි. මේවා තමයි අකුසල. අකුසල් මූල මොනවාද? ඕනෑම කුසලයක් කිරීමට හෝ අකුසලයක් කිරීමට මුල් වන කරුණ. අකුසල මූල කුසල මූල කියනේවල. ලෝභෝ අකුසල මූලං, දෝෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභය අකුසල මූලයක්. ලෝභය තුනම අකුසල කරනවා. මුල් වෙනවා ඒකට. ගහක මුල් වගේ. දෝෂෝ අකුසල මූලං, දේශය අකුසල මූලයක්. මෝහෝ අකුසල මූලං, මෝහය අකුසල මූලයක්. එතකොට මේ අලෝභ දෝෂ මෝහ කියන ඒ සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම තමයි අකුසල මූලිකය. හැම අකුසලයක්ම කරන විට මෝහය අනිවාර්යෙන්ම එනවා. නොදැක්කම මෝඩකම මුලාව. එතකොට සමහර විට මේ මෝහය සමගම අනිකරම මෝහය යෙදෙන අවස්ථාවක් තියෙනවා. මෝහ සෑම විටම වාගේ සෑම අකුසලයක්ම කරන මෝහය යෙදෙනවා. එතකොට ද්වේෂයයි ලෝභයයි දෙක එකවර යෙදෙන්නට හැකියාවක් නැහැ. ද්වේෂය ආවොත් ලෝභය නැහැ, ලෝභය ආවොත් ද්වේෂය නැහැ. අපි හිතන සතෙක් මරාගෙන කන්න හිතනවා කියලා මරාගෙන කන්නට යනකොට ඒ සතා මරන්නේ ආශාවෙන් කියලා මේ ඇයි හිතන්නට පුළුවන්. ඒ මස්තරේ ආශාවෙන් කියලා. ඒ මරණ වේලාවට ආශාසිත නෙවෙයි ඉන්නේ දේශසිතත් ඇදලා ආශාසිතකින් මරන්නත් බෑ. කෙනෙක් ජීවිත නැතනම් බෑ. එතකොට ඒ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් නිකේල තමයි මේ කර්ම රැස් කරන්නේ අකුසල කර්ම සංස්කාර රැස් කරන්නේ. එතකොට කුසල කියන්නේ මොකක්ද? අර කීපේ වෙන එක. බෑ මේ හැරෙත් සාමුදුකෙන් දාන, සීල, භාවනා, පින්දීම, පින් ගැනීම, වතාවත් කිරීම වාගේ ඊයාවත් වාගේ දේවල් නෙවෙයි. ඒකදී හැරෙත් සාමුදුක දක්වලා තියෙන්නේ සතුන් තොරකම් මෑයේම වැඩකින සතුන් කෙරෙන්නේ කාමයෙන් වැඩීමෙන් වැළකීම. ඒක ඒ ළඟට බොරු කියලා පරිසවචන සම්පප්පලාප වලින් වැළකීම. අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි වලින් වැළකීම. අවිද්‍යාවට විරුද්ධ එක අනවිද්‍යා. ව්‍යාපාද විරුද්ධ අව්‍යාපාද. මිත්‍යා දෘෂ්ටියකට විරුද්ධ එක සම්මාදිත ඒවා ඇති කරගන්න. ඕකයි ප්‍රසාරය. ප්‍රසාර මූල කියන්නේ මොකක්ද? අලෝභෝ අදෝසෝ අමෝහෝ. අලෝභය අදෝෂය අමෝහය. මේ කරුණ ටික හරියට දැනගත්තු කෙනෙකුට කෙසේනම් අනාගාමී වෙන්න පුළුවන් රහත් වෙන්න පුළුවන් කියලා බලන්න. මොකද සම්බසෝ රාගාංශයන් පහයි පටිගාංශයන් පටිවිනෝ දෙස්වා කියන දත්පන් රාග පටිග සාම රාග පටිග තමයි කියන්නේ අනාගාමී වෙනකොට. එතකොට අත්මීති දිතිමානාංශයන් සමූහනික අත්මානීය සම්පූර්ණ නිර්ග්‍රහණය රහත් වෙනකොට. මේ කරුණු ටික දැනී ගැනීමෙන් කොහොමද කෙනෙකුට මාර්ගඵල ලැබලා නිවන් ලබන්නට පුළුවන් වෙන්නේ කියන කරුණ ගැන හිතලා බලලා අවබෝධයක් ඇති කරගන්න. මේ ඇයිද මේ පොඩි ළමයින්ට කිරිපෝනවා වගේ අපි මේ හැම දෙයක්ම කියනවා. ඒ නිසා මේ ඇයිගේ අර ප්‍රඥාව අවදි වීමට අවශ්‍ය වෙන ආකාරයේ කටයුතු සැලසෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙන විදිහට ඒ ආකාරයෙන් තියෙනවා. මෙතන අපි කුසල මූල ගැන ටිකක් දැන් කතා කරමු මේ දේශනාව අතර ගන්නට බලාපොරොත්තු වෙන්නේ. මා කියවා කුසල මූල තුනයි. ඕනෑම කුසලයක් කරනකොට ලෝභ, අලෝභ, අදෝස, අමෝහ දෙන්නේ තුනයි. මේ කුසල මූල ධර්ම තුනම යෙදිච්ච කුසල් වලට පොත්වල කියනවා ත්‍රි හේතුක කුසල්ද. හේතු තුනම සහිත කුසල් කියන එකයි ත්‍රි හේතුක කුසල්ද. හේතු තුනම කියන එකයි ත්‍රි හේතුක. හේතු තුනක් සහිත. එතකොට ලෝ අලෝභයේ අදෝෂයේ අමෝහය. මේ ත්‍රි හේතුක කුසලයක් කරනකොට කරාට පස්සේ කරන්නට ඉස්සෙල්ලා මනරින් හිත පවත්වාගෙන ඉියොත් ඒ ත්‍රි හේතුක කුසලයේ ත්‍රි හේතුක උසස් කුසලයක් කියලා දක්වනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කියලා පොතල කියන්නේ. ඔය පොතල කියනවා කියන කතාව කියන්නේ මගේ ධර්ම නෙවෙයි පොතල කියන නිසා. එතකොට ලෝභ අලෝභ අදෝස සමෝහ කුසල මූල තුන මේදිලා තියෙනවා. ඒ තුන ඒ කියන්නේ මුලදී කරන්නේ කුසලයේ කරන්නේ ඉස්සෙල්ලා කරන එක කරාට පසුව. පෙර පසුව සහ කරන අවස්ථාව කියන අවස්ථා තුනේම මනවින් සිට පිටවා ගත්තා නම් ඒක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක්. මෙන්න මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් මරණ මොහොතේදී සිහිපත් වුණොත් ඒ මර ඒ කුසලයෙන් නැවත සුභතියක ප්‍රතිසන්දි විඥාණය ලැබෙන්නේ එවැනි පුද්ගලයෙකු ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභිකයෙක්යි කොත්තර දක්වන්නේ. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභිකයට පමණයි ওই උසස් ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න පුළුවන්, ධ්‍යානවල සම්වාදින්න පුළුවන්, දින මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ තමන්ගේ ප්‍රඥාව ඉතා හොඳට ජීවන වේලා පවතින ආදී වශයෙන් මෙවැනි කරුණු පොත්වල කියලා තිබෙනවා විශේෂයෙන්ම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා ලැබිලා නැත්නම් නිවන් ලබන්නට බැහැ කියන කරුණු පෙන්වනවා දැන් ඒක නිසා පුළුවන් තරම් දුරට ත්‍රි හේතුක ප්‍රසාර කරන්න ඕන කුසලයක් කරනකොට ත්‍රි හේතු තුනම යෙදෙන ආකාරයෙන් කරන්න ඕන ඊට අමතරව ඒ කුසලය කළාට පස්සෙත් ඒ ගැන මනමින් සිතලා සිතලා හසුරවන්න ඕන දැන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන කුසල ධම්ම කුසලස්ස ධම්ම සාරණාපච්චේන පටිච්චෝ හෝති කියලා කුසලයක් කරලා ඊට පස්සේ ඒ කුසලයෙන් නැවත කුසලයක් කර ගැනීම සඳහා අරමුණක් කරගන්න පුළුවන් කියන එකයි අදහස. එහෙම කරනකොට ඒ කුසලයේ ගැනීමතර සතු වෙනවා මේ හොඳ කුසලයක් කරේ මේ වෙනි පුණ්‍ය ශක්තියක් ලැබෙන්නේ. ඒකෙන් මට මේ ආකාරයෙන් මෙලොව පරලොව යහපත ලබා ගන්න පුළුවන් නැත්නම් නිවන්ස ලබා ගන්න පුළුවන් ආදී වශයෙන් හොඳින් සිතනවා නම් යහපත් විදියට සිතනවා නම් ඒ කුසලයේ උත්කෘෂ්ඨ භාවයට පත් වෙනවා. ඒ කුසලය ත්‍රි හේතුක කුසලයක් කරනවා. කරන්න ඉස්සෙල්ලත් හොඳින් කළා. දැන් කරනවා හොඳට. ත්‍රි හේතුක වශයෙන්. ලෝභයත් ඉදිරිය, අදෝෂයත් ඉදිරිය, මෝහයත් ඉදිරිය. දැන් මේ කුසලයේ කළා බාල කරගන්නවා මේ කුසලේ වැරදි විදිහට විතර. අපරාධිනේ කුසලයක් කළේ මේක ඊට වැඩි අධ්‍යයන කරන්න තිබුණා. උදාහරණයක් වශයෙන් දානයක් දුන්නා කියමු. මේ අපරාධිනේ ඇයට මෙහෙම දානයක් දුන්නේ මේක අධ්‍යයන කරන්න තිබුණා නේද? නිකන් වැඩක් නැති එකක් මගේ කාලේ නැති වුණා. ඔය වගේ ඕන එකක් හිතන්නට පුළුවන්. එහෙම හිතනා ඉන්නවා නම් එතකොට අර කුසලයේ බාල වෙනවා. ඒක කියන්නේ ත්‍රි හේතුක ඕමක කුසලයක් බවට පරිවර්තනය වෙනවා. මේ ත්‍රි හේතුක ඕමක කුසලයක් ඕම කියන්නේ පහත් ත්‍ත්වයට බාල ත්‍ත්වයට පත් වෙනවා කියන එකයි. හරියට මේ කීටි හැලියකට ගොම ටිකක් දැම්මා වගේ. එතකොට ඔන්න ඒ කුසලයක් මරණ මොහොතේ සිහිපත් වෙනවා. සිහිපත් වුණාට පස්සේ උපදිනානේ කුසලයේ හොඳටනේ. ඒ උපදින පොජ්ජලයා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෙක් නෙවෙයි ද්වි හේතුක ප්‍රතිසන්දිලාභියෙක්. එහෙමයි පොතල කියන්නේ. ඒ කියන්නේ එයාට මාර්ගඵල ලබන්න බෑ, ධ්‍යාන ලබන්න බෑ, ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න බෑ. ඒකින් එහෙම කියේ. එතකොට ත්‍රි හේතුක කුසලයක් කළා. ඒ කුසලයෙන් තමයි මරණ මොහොතේ සිහිපත් වෙන්නේ. නමුත් උපදීන ඒකෙන් ලැබුණු ප්‍රතිසන්දි විඥානයේ ද්වි හේතුකයි. ඔය කාන්තය. අනිත් කොටස ඒක කොටස දෙවෙනි කොටස දැන් සිහේතුක නැතුව හේතු දෙකක් සහිත කුසලයක් කරන්න පුළුවන්. මෝහයේ බොහෝ විට යෙදෙන්නේ නැතුව මොකද මේ අමෝහයේ යෙදෙන්නේ නැතුව බොහෝ විට කුසල කරන බොහෝ දේ. දැන් ප්‍රඥාවෙන් නෙවෙයි කරන්නේ ඔය සද්ධාවෙන් විතර කරන්නම් වාගේ ඔය කුරුද්දට වාගේ කරනවා. එතකොට අර අමෝහයේ ඉඳලා නැහැ බොහෝ අවස්ථාවලදී. ඉතින් හේතු දෙකක් විතරයි තියෙන්නේ. හේතු දෙකක් ඇති කුසලයක් කරලා නිවැරදි ආකාරයෙන් ඒ ගැන හිතනවා. හිතලා හිතලා හිතලා ඒක සතුටු වෙලා එවැනි කුසලයක් දැන් මරණ මොහොතේ සිහිපත් වෙනවා. මෙන්න මේ මරණ මොහොතේ දී හේතුක කුසලයක් කරලා ඒ දී හේතුක කුසලයේ උසස් භාවයට උත්කෘෂ්ඨ භාවයට පත් කරගෙන ඒ කුසලයේ සිහිපත් වුණා නම් ඒ කුසලයෙන් ඔහු උපදිනා සුගතියක ඔහු දී හේතුක ප්‍රතිසන්දිලාභී. එතකොට දී හේතුක වශයෙන් උපදින කුසල කර්ම කොටස් දෙකක් තියෙනවා. ත්‍රි හේතුක කුසලයක් කරලා බාල කරගත්තා දී හේතුක කුසලයක් කරලා උසස් කරගත්තා දෙකෙන්ම ලැබෙන දී හේතුක ප්‍රතිසන්දිය. ඒ දෙදෙනාගේ සුළුසුළු වෙනස්කම් දෙන්නට පුළුවන් උත්තරනාට පස්සේ ප්‍රඥා ආදී කරුණවල සුළුසුළු වෙනස්කම් දෙන්න පුළුවන්. මේ දෙදෙනාටම නිවන් ලබන්නට බෑ කියන එක තමයි ධ්‍යාන ආදී ලබන්නට බෑ කියන එක තමයි පොත්වල කියන්නේ. ඔය විශේෂයෙන්ම අතුවා පොත්වල වඩක්වල තියෙනවා. එතකොට දැන් දී හේතුක කුසලයක් කරා. හේතුක නම් ඉදලා නැහැ හේතු දෙකක්. මේක ගැන වැරදි විදිහට හිතුවා. වැරදි විදියට හේතුවට පස්සේ කුසලයේ බාල වෙනවා. මේ ද්වි හේතුක කුසලයක් කරලා බාල තත්ත්වයට පත් කරගෙන ඒක මරණ මොහොතේ ශීපත් වෙනවා නම් ඔහු සුගතියේ උපදිනවා. නමුත් උපදින්නේ ද්වි හේතුක ප්‍රසන්නලාභයක් වශයෙන් නෙවෙයි අහේතුක ප්‍රසන්නලාභයක් වශයෙන්. ඒ අහේතුක ප්‍රතිසංගාභයේ වශයෙන් උපදිනකොටම ඔහුට කතා කරන්න බෑ ඇස් දෙක පේන්නේ අංග විකලයි නැත්තම් කෙලතුළුයි නැත්තම් මනස වැඩ කරන්නේ නැහැ නිසි පරිදි ඔය සතිසිතන මොහොතේලා ඔය ඉන්නවා ඉතින් මොනවත් කර කියලා ගන්නට බැරුව අන්නේ එවැනි තත්ත්වවලට පත් වෙලා උපදිනලා සිටින අය. උපතින්ම ඒ தත්ත්වය අරගෙන ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ කරපු කර්මපත්යේ විපාකයක් වශයෙන්. එතකොට බලන්න කලේ කුසලයක්. දී හේතුක කුසලයේ කුච්චලී විපදිනේ සුභටි එක තමයි. අර වැරදි විදියට හිතපු නිසා ඒ විදියට අංගවිත ආදී සත්‍යයටපත් වෙනවා කියලා පොත්වල දක්වනවා. මේ නිසා පුළුවන් තරම් දුරට දීහිත ප්‍රකෘතියක් කළත් ඒක ඕමක සත්‍යයටපත් කරගන්නට සුදුසු නැහැ. පුතේ උපුෂ්ඨ තත්ත්වයටපත් කරගත යුතුයි. හැම විටම සීහේතු කුසලම කරන්නට ඕන. අලෝභය, අදෝෂය, අමෝහය කියන කරුණු තුන මෙන්න කුසලයක් කරන්නට ඕන. උදාහරණයක් වශයෙන් කියමු දානයක් දෙනවා කියලා. දානයක් දෙනකොට දාන දෙන වස්තුව කෙරේ කිසිම ආකාරයෙන් රෝග සුදක් ඇති කරගන්න බැහැ. ඇති කරගන්න සුදුසු නැහැ. ඒ වගේම අනාගත භවවලදී මේ දානවලින් මේ මේ ආකාරයේ සබ්බ සම්පන්නාව පිට දේවල් ලැබෙයි. භවෝග සබ්බ සම්පන්න ලැබෙයි. ඒව ලබා ගැනීමේ පරමාර්ථය අරමයා මොකක්වත් නැති වෙනවා. නැත්නම් ඉතින් ලෝභයේ වංචනික ධර්මයක් වශයෙන් සිදුතර ප්‍රයාණ කරනවා. ඊළඟට දානයක් දෙන්න නම් උදාහරණයක් ගන්න. දානයක් දෙන විට අධ්‍යේශයෙන් යුතුව මෛත්‍රී සාමරසිතින් යුතුව ඒක කරන්නට ඕන. දැන් අපිට දේශංසතකට යමක් දෙනවා කියන ඒ දේශංසතකට යමක් දෙනකොට මේ මේ සිතාන්ත සාසුවපත් වේවා කියන අදහසක් තේරුම් කරගෙන ඒ දාණය දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට නැති බැරි කෙනෙකුට හරි හිඟන්නේකට ආර්ථිකවට වාණිකව දෙනකොට අනේ මොහු සුවපත් වේවා කියන අදහසත් එකතු කරගෙනම දෙන්න පුළුවන් නිකන් ඔය දෙනවා කියලා. ඒකෝට මෛත්‍රියත් එකතු වෙච්ච නිසා ඒ කුසලයේ උසස් භාවයට පත් වෙනවා. ඊළඟට ඒකෙන් ලැබෙන කුසල අකුසල කර්මඵල ගැන විශ්වාස අවබෝධයක් ඇතුව මේ විදිහටයි මේක විපාක සත්‍යය දෙන්නේ ඒ වගේම මේ කුසල අකුසල කර්මසත්‍යතාව රැස්වීමක් කරගස් කරන මම කියලා කියන ආදී වශයෙන් වැරදි ඒ නිවැරදි අවබෝධයන් ඇතුව ඒ කුසල කර්මය කරනවා නම් ඒක එහිදී අමෝහය වේදනා ප්‍රඥා වේදනා මේ විදිහට අලෝභ අදෝස සමෝහ කියන කුසල මූල ධර්මයන් තුනම යෙදෙන්න ඕන දැන් මේ කුසල මූලක් ගන්නවා මේ අකුසල මූලක් ගන්නවා කුසල් කියන්නේ මොනවද කියලා දන්නවා. අකුසල් කියන්නේ මොනවද කියලා දන්නවා. මේවා දැනගත්තාට පස්සේ දැන් මේ ඇයට පුළුවන් රාගාංශය නැති කරන්න, පටිඝාංශය නැති කරන්න, අතිමානී සම්පූර්ණ නිරුද්ධ කරන්න, අනාගාමී වෙන්න හස්තේ. එහෙමනම් ඇයි මේ කරුත් සාන්දර මේ විදිහට එහෙම වෙනවා කියලා කියන්නේ? එතෙන්දී මේ කතා කරන්නේ තනිකර විදර්ශනා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සත්‍ය. විදර්ශනා ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේ කතාව. ඒක සිදුවන ආකාරය ඒ කියන්නේ ඒ කරුණු දැනීම තුළින් කොහොමද අනාගාමී වෙන්න පුළුවන් වන්නේ කොහොමද රහත් වෙන්න පුළුවන් වෙන්නේ කියන ආකාරය ඊළඟ දවසට අපි කියන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඉදිරි දේශනාවලදී ඉදිරි කරුණු මේ දේශෝත්‍රයේ තියෙන කරුණු 16ක් තියෙනවානේ. ඒ 16 16න් අද එකක් ගැන හැඳින්වීමක් කතා කරලා ඒවා ගැන විස්තර ඉදිරි දේශනාවලදී ඉදිරිපත් කරනවා. ඒ විස්තර හරියට අහනකොට එක එක දේශනාවක් තුළින් උනත් කෙනෙකුට නිවැරදිව පත් කරගන්න පුළුවන් වේවි. ඒ කියන්නේ ඒක හඳුන්වා දෙන විට නෙවෙයි ඒවා විස්තර වශයෙන් කතා හැම හැම ආකාරයකින් මේ 16 ආකාරයේ විස්තර කරන හැම විටම උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේවා හරියට දකින විට ඔය රාගංශේ, පටිඝංශේ, මානංශේ, විඥාංශේ ආදී සම්පූර්ණයෙන් නැති කරලා මේ ජීවිතයේදීම දුක කෙලවර කරනවා කියන කතාව. ඒක නිසා ඒ විදිහට කටයුතු කිරීමෙන් මේ ඇයිද හරියට සමාධි ප්‍රඥා දියුණු වෙලා තියෙනවා නම් නිවන් දකින්න පුළුවන් වෙයි. අපි මේ දක්වා කියන කරුණාවට සාරාංශය දැන් කියලා මේ දේශනාවම කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මේ ඇටේ සතුන් ධම්ම දේශනා මාලාවක් මේ අපි ඉදිරිපත් කරගන්නේ ඉන්නේ කලින් ගැඹුරු ධම්ම දේශනා කීව නමුත් ඒලෙන් ප්‍රතිඵල ගන්නට බැරි වුණා. ඒක නිසා මෙවැනි කියන එකට දැක්කේ. එතකොට අද අපි කතා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය ගැන සම්මාදිට්ඨියයි ඒ සම්මාදිට්ඨිය ආදී ආගස්ථාංග මාර්ගයේ සියලුම අංග තමා විසින්ම දිනු කරගත යුතුයි තමා විසින්ම අවබෝධ කරගත යුතුයි මේ සම්මාදිට්ඨිය ගැන මම මේ කියපු කරුණු ටික මම කිව්වට මතක තබා ගත්තට ඒක තේරුණාට Taman අවබෝධ කරගත්තා කියලා හිතන්නට එපා අවබෝධ කරගත්තේ නැත්නම් ඔය මම ආපු ප්‍රශ්නෙට ලබන සතියේනකොට මේක බලාගෙන ඉන්න කීපයකට උත්තර හොයන්නටත් බැහැ අවබෝධයක් නැත්නම් එතකොට ඒ අවබෝධය ඇති කරගන්න. අවබෝධය ඇති කරගත්තාම තමන්ටම පුළුවන් වෙනවා ඒ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට. එතකොට මේ සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත ඇත්තට තියෙන දැකීම නැත්නම් යහපත් දැකීම නිවැරදි දැකීම. මේ සම්මාදිට්ඨිය ප්‍රධාන කොටස් දෙකක් සම්මස්සකතා සම්මාදිට්ඨිය සහ විපස්සනා සම්මාදිට්ඨිය. සම්මපල ගැන එකක් අනිත් එක විදර්ශනා සම්මා දිට්ඨිය. විදර්ශනා සම්මා දිට්ඨිය වලින් තමයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේවා කලපිය යුතුයි, මේවා නොවැඩිය යුතුයි, මේ ඔක්කොම පහකල යුතු ධර්ම, මේ දුක්ඛ සත්‍ය, මේ සමුදය සත්‍ය, මේ මාර්ග සත්‍ය ආදී කරුණු ඔක්කොම දකින්නේ විදර්ශනා සමාධියෙන් තමයි. මෙතන සත්‍යයේ පුද්ගලයන් නෑ මේවා ස්කන්ධ ධර්ම විතරයි මේවා සංස්කාර ධර්ම විතරයි මේවා කියන්නේ මේ මේ හේතුන් නිසා හටගන්න ඵල ධර්ම මේ හේතුන් නිසා මේ ඵල ධර්ම විරුද්ධ වෙනවා ආදී කරුණු ඔක්කොම විදර්ශනා සම්මාදිට්ඨියට යන්තරගත. නිවන් දැකීමට අවශ්‍ය සෑම දෙයක්ම සෑම අවබෝධයක්ම සම්මාදිට්ඨිය විදර්ශනා සම්මාදිට්ඨිය කියලා තේරුම් ගන්නකොට ඒකෙත් ඒ විදර්ශනා සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ලෞකික වශයෙන් ඇති වෙන සම්මාදිට්ඨිය අනිත් එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵලයක් ලබන අවස්ථාවේදී ඇති වෙන සම්මාදිට්ඨි මාර්ගාංගය. ඒක ගැනයි අපි මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී කරුණු පෙරවත් හඳුර විස්තර කරන්නේ. නැත්නම් ඔකදී මාර්ගඵල ලැබෙන ගැන කතාවක් කියන්නේ නැහැ. එතකොට මේ සම්මාදිට්ඨිය විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ කියපු එක් පාඩයක්. නිතර නිතර අපිට දක්නට ලැබෙන පාඩයක් තමයි දුක් දුක ඇතිවීමේ හේතුව දුක් නිරෝධය සහ දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව පිළිබඳ නුවණ. ඒක ගැන සම්සං අතුරු සරල දැනීම හඳුන්වා දීමක් කළා. ඊළඟට අපි වෙන තැනකදී මහා සත්‍යයන් සූත්‍රයේ දෙකල් සූත්‍රයේ කියන පාඩයක් අපි ඉදිරිපත් කළේ මේ ශාස්ත්‍රක දෘෂ්ටි උච්චේත දෘෂ්ටි කියන දෘෂ්ටි දෙකටම පැමිණෙන්නේ නැතුව මේවා හේතු නිසා හටගන්නා පරදන්න මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන හැම දෙයක්ම ඇතිවිලා ඇති කරගෙන මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමම දුකක්, පවතිීමම දුකක්, මේ දුකක් ඇතිවීමක් දුකක් නැතිවීමක් හැර වෙන දෙයක් මෙතන නැහැ කියලා නසංකත නිවසිකිච්ච අපරප්පච්චා ඥානමේ වශයෙන්ත හොති කිසිම සැකේ නැතුව කිසිම කුකුසක් නැතුව කිසිම සංකාවක් නැතුව සම්මාංගයේම සිතට මනමින් අවබෝධයක් හිනි යනවා නම් එතකින්ම ඔහුගේ සිත දෝ සම්මාදිතිය රිදෙනවා කියන සම්මාදිතිය කියන මේකත් විදර්ශනා සම්මාදිතියක් ඊළඟට අපි සම්මාදිතිසෝතේ කියන කරුණ 16 දී කරුණ 16 කොටස් පහකට බෙන් කරලා පෙන්වනවා එකක් තමයි කර්ම ගැන දැන ගැනීම, දෙවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය ගැන දැන ගැනීම, තුන්වෙනි එක තමයි සතර ආහාර, ආහාර වර්ග හතර ගැන දැන ගැනීම, ඊළඟට ආශ්‍රය ධර්ම හතර ගැන දැන ගැනීම, ඊළඟට පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අංග 12 දැකීම. මේක සර්ව සම්පූර්ණ නෙවෙයි මේ දේශනාවේ කියන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේ කියන කරුණු ඔක්කොම සම්මාදිට්ඨිය කියන කරුණු ඔක්කොම ඇතුළත් කරපු දේශනාවක් නෙවෙයි සර්ව සම්පූර්ණ එකක් නෙවෙයි. තව ගොඩාක් දේවල් මේකට ඇතුළත් කරන්නට පුළුවන් කියන කරුණ අපිට ඉන්න කලා. ඒදී පළමුවෙන්ම කියේ සම්මාදිට්ඨිය කියන එක අහනකොට කුසල් දන්නවා කුසල මූල දන්නවා. අකුසල් දන්නවා අකුසල මූල දන්නවා. එහෙම දැනගත්තාට පස්සේ රාග පටිඝාන යන සේ මානසය ආදී නැති කරලා මේ ජීවිතේ දුක කෙලවර කරනවා. ඕකයි කියන්නේ. එතකොට කුසල් සහ අකුසල් කියන දෙකටම උන්වහන්සේ ප්‍රකාශ කරලා දෙන්නේ මේ කයින් සිටින් වචනයෙන් කරන වැරදි කිරීම කුසල් ඒ වෙන වැරදීම අබ්බැරි කිරීම අකුසල් ඒ වෙන වැරදීම කුසල් කියලා. එතකොට කුසල මූල කියන්නේ අලෝභ දෝස සමෝහ අකුසල මූල කියන්නේ ලෝභ දෝස සමෝහ. මේ දක්වා සිට කරුණවල කෙස්සානසේ ඒකයි ඔය ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ ආදී ඒ වගේම අකුසල කුසල ආදී කරුණු දැන ගැනීම තුළින් කොහොම නිවන් ලබන්නට පුළුවන්ද කියන ගැන ටිකක් හිතලා බලලා ඉන්න. හොඳයි. එහෙනම් මේ අනුව කටයුතු කිරීමෙන් මේ ඇයට මේ මේ ජීවිතයේදී නම් මේ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට හැකියාව ලැබේවා. ඒ ලැබීම තුළින් මේ සම්මාදිට්ඨිය තුළින් දැකිය හැකි දුක්ඛ සත්‍ය සංදේශයෙන් දුක්ඛ මාර්ග සත්‍ය ආදී චතුරාර්ය ධර්මයන් අවබෝධ කරගන්නට හැකියාවක් වේවා. එසේ යැපීම තුළින් මේ ජීවිතයේදී නිවන සංසීමට මේ දුක කෙලකරගෙන කලවර ගැනීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව අප දැන්ම කරනවා. දෙවියන්ට දැනෙන රතින් දෙමෝ ආකාශතාත් පාදයේ කියන ඔක්කොම ආකාශතාත් බුම්මත්තා දේවා නාගාමනිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරං සාසනං ආකාශතාත් බුම්මත්තා දේවා නාගාමනිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරං දේශනං ආකාශතාත් බුම්මත්තා දේවා නාගාමනිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරං සම්පරන්තුතාක් නිකන්නා පුඤ්ඤ කම්මේ මාහි බාසමාරමෝ සම්පමානෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛාවානෝතු සම්බ දුක්ඛා සමිච්ඡතු මේකල සියලුම ප්‍රසන්න සත්‍යමේ තදිමේ සංකීර්ණ වාසනාව සත්‍ය දාලේවා අභිවාදන සේවිස නිච්ඡං උද්ධාපතානෝ සතරෝ ධම්මා වද්දන්ති ආරිවන්නෝ සසම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තේ නේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඥාති සමින්දතු සුපත්තේ වානිවස්සලෝ